අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගජවීර නෝන මහත්තයාගෙන් නැත්නම් උපාසක අම්මගෙන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සැසිවාරයේ ආරම්භයේ පිනිස. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා. ආ දියුණු වෙලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. උදේම සක්මන ඊටා හොඳින් ආරම්භ විය. ලනුපැදුරේ තද ගතිය දෙපයට දැනුනි. මුලින්ම පය තැබීමේදී විලුඹද දෙවනුව පතුලද වදින බව දැනුනි. තවත් ඉදිරියට යාමේදී වම් මාපට ඇඟිල්ලේ පටන් ඇඟිලි වදින ආකාරයේද හොඳින් දැනුනි. සිත තවදුරටත් කය වෙත යොමු කරගෙන සක්මනේ යෙදෙන විට ධන හිස්සා විනුඹ අතර ඇතිවන නැමීමද දැනුනි. සිත හා කය අතර ඇති සබදතාවය වැටහි ගිය අතර කය සක්මන සිතට වඩා වේගවත් බවක්ද වැටහුණි. අත් නොහැරම දිගටම සක්මනේ යෙදීමට අවශ්‍ය විය කොන්දේ වේදනාවක් ඇති වුනි. ඒ ගැන නොසිතාම තවදුරටත් සක්මනේ යෙදීමට උනන්දුවක් ඇති විය. මේ ආකාරයට තවදුරටත් දියුණුවක් ලබා ගැනීමට මා කළ යුත්තේ කුමන ආකාරයටදයි වරහන් ඇතුලේ කමඨහන් ලබා දීමට කටයුතු කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේ විදිහට අර උනන්දුවක් ඇති වුණාට පස්සේ ඉතින් හිත පිමි පැනලා යන්න හදනවා නෑ ඕක කොහොම දිගට කරගෙන යන්න ඕනේ මේ තියෙන උනන්දුවෙන් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව එතකොට අර එල්ල වෙච්ච හිත අරමුණට එල්ල වෙච්ච හිත ඊට පස්සේ කියවන්න පටන් ගන්නවා අරමුණ. ඒක සඳහා හුඟක් වෙලා ඒකම නැවත නැවත බලබලා සිටීම කරන්න ඕනේ. ඉතින් හිත ඒකට කියනවා බෑ බෑ මේ මේ මේ පින්න පැම පින්න ලොකු දෙයක්. තව පීමේ පණින්න තියෙනවා ඉක්මනට පණිමු. ඉතින් තල්ල කඩා ගන්න. තල්ල කඩා ගන්න යන්න එපා. ඕක හිමීට දිගට කරන්න. ඒ ලබාගත් එකලස දිගට ගෙනියන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා එක පිම්ම පැනලා තියෙනවා. දැන් ඒක හොඳට සීසන් වෙනකන්, සිද්ධි වෙනකන් දිගට කරන්ඩ එතකොට පරියන්කෙටත් ওই සක්මනේ ගැම්ම එන්න පටන් ගන්නවා. ස්වාමින්වහන්සේ යෝගාවචරයාගේ පරියන්කය ගැන සක්මන අවසන් කර පරියන්ක භාවනාවට අවතීර්ණ වුනිමි. විනාඩි 4කින් 5කින් පමණ කාලයක් හුස්ම රැල්ලේ හිත පවත්වා ගන්නට හැකි විය. එතෙන් පටන් සිතට විවිධාකාර සිතුවිලි පහළ විය බොහෝ විට මා විසින් ජීවිතයේ අමතක කර තිබූ සිද්ධීන් මතක් වන්නට ඒවා තුලින් මා ලැබූ අත්දැකීම් වරහන් ඇතුළේ බොහෝ විට දුක් උපදවන සූළු ඒවා පහළ විය. ඒවා අමතක කරන්නට කොතෙක් උත්සාහ කළද විවිධාකාරයෙන් මතක් විය. ඒ අවස්ථාවේ මම පරයන්කෙන් නැගී සිටීමට කැමැත්තක් නොවිය. හිත දැඩි කරගෙන මේ සිටීමට උත්සාහ කළත් එයත් ව්‍යර්ථ විය. පසුව මම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කර හිත සුව කර ගැනීමට උත්සාහ ගත්ෙමි. ඒ යම් තාක් දුරට මට සහනයක් සතුටක් ගෙන දෙන්නක් විය. මේ අනුව මා ගැන අනුකම්පා කර මාහට සුදුසුකමට ආනක් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ওই සක්මනේ කියලා තිබුණා මේ කයයි හිත අතර සමவாய වැඩි යන හැටි තේරෙනවා කියලා. ඒක පරියන්කයට ගියාම මේ බුද්ධ ඥානanse දේශනා කරපු ධර්මතාවයක් අතීතානුධාවනං චිත්තං විකෝපානුපතිතං සමාධිස පරිපන්තෝ වර්තමානයේ හිත තියන්න උත්සාහ කෙරුවොත් අතීතයේ අනේක ස්වභාව ධර්ම අතීතයේ ගියොත් ඒකාන්තයෙන් පශ්චාත්තාපේ සමාධිය කැඩෙනවා ධර්මතා තුනක් තියෙනවා වර්තමානයේ සනසෙන්න තැනක් තියෙද්දී හිත කඩප්පුලිකමට අතීතයට යනවා ගියොත් පශ්චාත්තාපෙමයි ගියොත් සමාධිය කැඩෙනවමයි ඉතින් මේ තුන දැක්කට පස්සේ ඕක නැති කරන්න හදන්නේ පාණිච්චන් දුක්ඛ ගණත්තන් කියලා ඕක දකින්න රැවත නැවතයි මම යනවා නෙවෙයි මේ හිතේ හැටි. මම ගියා නම් මට කනගාටු වෙන්න වෙනවා. එහෙනම් අනිච්චන් දුක්ඛං අනත්තන්නේ තිත්ත ගුණයක් වෙන්න කමන්නේ. මේ අනදී මේක තේරුම් ගන්න. වර්තමානයේ හිත පැහැදිලිව ඉන්න නික්ලේශිතන දුන්නාට එයා අනාගතයේ අතීතයට යනවා. මම නෙවෙයි ඒව ධර්මතායව චිත්තානුපස්සන. ඒක නැති කරන්න ඕ පශ්චාත්තාප වෙන්න ගියොත් අර ධර්මතායය වැටෙන්නේ නැහැ. ඉතින් මේවා හොඳට පේන්න ආරින්. ඒ පේන්නේ සාමාන්‍ය දැනුමකට නෙවෙයි. සෑහෙන සතියක් තිබිලා වර්තමානයේ තඳුනගෙන අතීතයේ බව දැනගෙන පශ්චාත්තාපි බව දැනගෙන හිත වික්ෂිප්ත වෙච්ච බව දැනගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක ලොකු විපස්සනාවක් ඕන. විශේෂ අනිච්චන් දුක්ඛන් අනත්තන් දාන්න යන්න එපා. ඔය අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා කියන්නේ කුණු හරපෙන් බයින වගේ එකක්. තිත්ත කුණු හරපෙන් බයින වගේ නැද්ද කියන පතන් නොදොමකින් කියන වගේ වචන. ඒක ඕනේ නැහැ. ඉතින් බලාගෙන ඉඳේ වචන නොකිය. ඒක ධර්මතාවයේ තේරෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. කලින් සකසාගත් අසුනේ සමබරව වාඩි වී කය සැහැල්ලු කර ගතිමි. සියල්ල අමතක කෙලෙමි. දේස් රසා ගතිමි. මම දැන් මෙතන යයි සිතා නාසිකාග්‍රේ සිත පීතුවාගෙන බලා සිටියෙමි. ශනියකින් සිත අතීත සිතුවිලි කෙරෙහි ඇදී යාම සිදුවිය. වළක්වා ගැනීමට අසීරු විය. මදක් බලා සිටියෙමි. හිත හීලෑ නැ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා. දකින දකින දෙය අල්ලනවා. මායේ ගැන පශ්චත්තාප නොවි සිතේ ස්වභාවයේ ඒ හඳුනාගෙන සිත සංසුන් කරගෙන නැවතත් බලා සිටීමි. ටික වේලාවකින් ඉහළට ඇදී යන ආස්වාස වාතයේ සිසිලසත් පහළට ගලා යන ප්‍රස්වාස වාතයේ මද උණුසුමත් නාස්පුඩු පිරිමැද නාසයට දැනීමෙන් සිත ආනාපානය කෙරෙහි යොමු වී ඇති බව මට ප්‍රත්‍යක්ෂ විය. ඊට පසුව මා ආස්වාසය ප්‍රස්වාසයේ මුලැමැදාග නිරීක්ෂණය කෙලිමි. ආස්වාසයේ කෙලවරත් ප්‍රස්වාසයේ මුලත් අතර විරාමයේ අත්විඳිමි. ආස්වාසය හා ප්‍රාශ්වාසයේ කෙටි දීර්ඝ අවස්ථා හඳුනා ගතිමි. ආශ්වාසය ප්‍රාශ්වාසයේ දෙකම වම් නාස්පුඩියෙන් ඇතුල් වීමත් පිටවීමත් සිදුවන බව දැනුනි. තවද හුස්ම රැල්ල දෝලණය වෙන ආකාරයක්ද දැනුනි. ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදෙනී ගොස් නිින්දත් නොනිින්දත් අතර තත්ත්වයකටපත් විය. කීප වරක් ඇඟ ගැස්සෙන්නාක් මෙන් වෙලියි. කඩා වැටෙන ගතියක්ද ඉඳ හිට දැනුනි. ගතට ලැබුණේ සුවයකි. අසුනේ නැගීමටද සිත් නොදේ. බලෙන් ඇස්සට බැලුව විට පැය එකමාරක් පමණ ගත වී තිබුණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත උපදෙස් සඳහා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. මම කියන්නේ ඉස්සලා දීපේකනා වගේ පච්චත්තාපේ නම් කරලා නැහැ. හැබැයි මේක දැනගෙන ඉන්නක ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න තියෙනවා. හිත කීකරුයි මුරණ්ඩුයි තනතන විදිනවා. ඒක දැනගෙන බලන්න පුළුවන් නම් විතරක් හිත මොකද්ද කියලා කියලා බලතැයි. නැත්නම් හිතේ මුරණ්ඩුයි කියලා මම gadu ගැනිලා දුවන්න පයින් ගත්තොත් බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හරි දැක්කේ සතිය තියෙන නිසා ඒක හරි දැක්කේ වර්තමානට සාපේක්ෂව උදේ බලන්න ඉන්න පුළුවන් සසර පුරා සරණ තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් ඇතිනම් කියලා අපි කවියක් හදලා දැම්මා. ඒ කියන්නේ කවියක් ඇඩ්ජස්ට් කරලා ගත්තා. ඔය දුවන හිත දිහා බලාගෙන ඉන්න මොකක්වත් වෙන්නේ නැහැ. gadu ගණන් ගියොත් දුවන හිත දිනනවා. හොඳට දුවන් අරින්න පුළුවන් වෙච්ච වෙලාවේ වර්තමාන තියන්න. දැන් නම් දැනගන්න මේ ඉන්නේ අතීතේ. මේ ඉන්නේ පශ්චාත්තාපේ. මේ තියෙන වික්ෂිප්ත හිත. මොකද වෙන්නේ? ඔච්චර කල් තිබුණා දැක්කේ නෑ ප්‍රශ්නයක් නෑ. දැන් දැක්කට පස්සේ මොකද්ද කඩු ගැනෙන්න හේතුව? ඒක ලොකු දෙයක් තමයි. ඒ වෙනස ලොකු දෙයක්. අන්න ඒක බලහනින් මේ ප්‍රසිද්ධියේ මේවා කියවන්නේ. ඒක නිසා ඉස්සල් එක්ක නෑ දෙන්නයි දෙන්නම ඉන්නේ එක වගේ තැනක. හිත නන්නත්තරයි. ඒක දිහා බලහනින්ද එච්චරයි චිත්තානුපස්සනාව කියන්නේ හිත යන යන දිහා බලන ඉන්නවා. පස්සේ අඬන්නත් එපා, නිවන් දැක්කයි කියලා සතුටු වෙන්නත් එපා. ඉතින් ඒක පොදු කමඨහන් සුද්ධ කිරීමක ලොකු ලාභයක්. කවුරු හරි එහෙම කිව්වහම අනිත් ඔක්කොටවත් නැවත සලකා බැලීමක් කරන්න පුළුවන්. මේ ගැන පශ්චාත්තාප වෙනව විනුවට වෙච්ච දේ ලියන්න. ලියන්න වෙච්ච හැටියට. මත දාන්න එපා මේක නරකයි මේක හොඳයි මේක වේවා මේක නොවේවා ඕනේ. ওই විදිහට වාර්තා කරන්න පුළුවන් තරම් ඒකේ තියෙන අර පැංගිරි ගතිය, අඹුල් ගතිය, පශ්චාත්තාප ගතිය අයින් කළා. මේ ඔක්කොම ගතිවල කියන්නේ ඒක තනි වචනේ ද්වේෂය. ඕකට ද්වේෂ කරන්නේ නැතුව ඕක ස්වභාවික වාර්තා කරන්නට ගියොත් ඒකට අපි කියනවා ආර්ය වෝහාරය කියලා. ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන භාෂාව. ද්වේෂය දාන්න එපා, ඇඹුල් ගතිය දාන්න එපා, පැංගිරි ගතිය දාන්න එපා, තිත්ත ගතිය දාන්න එපා. විත්‍ය විදේ විචාරියදී. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මනට අදිෂ්ඨාන කොටගෙන පියවර නැගීමට පටන් ගතිමි. මුලදී පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබන බවත් වම දකුණ පාද වශයෙන් ආයාසෙන් එම ක්‍රියාකාරමෙහි කාර්කමෙහි යෙදෙන බවත් දැනීම ක්‍රමයෙන් තුනී වී දෙපා කෙරෙහි ইহත ක්‍රියාකාරී දෙස බලා හිඳිනා බවක් මනා වැටහිනි. එහිදී ලනුපැදුරේ ගොරෝසු බව දැනීම ඔසවන පාදයෙන් නැතිවෙන තෙරපීම පාදයේ ඔසවා නිදහස් අවකාශයේ ගෙන යාම නැවත විලුඹ සිට පාදයේ පහළ ඉදිරියේ ඇඟිලි දක්වා ලනුපැදුරේ ස්පර්ශය ලැබීම වටහා ගතිමි. සුළු අවස්ථා කිහිපයකටම පෙර පැවති පෙර පැතිවල සිටි යෝගාවචරයන් කෙරෙහි දෙනෙත් යොමු වුවද නැවත දෙපාවල ක්‍රියාකාරීත්වයට ෂණිකව සිත යොමු විය. සිත ඊතා සැහැල්ලු ගතියක් දැනුනි. පරයන්කේ. ඔබ වහන්සේගේ උපදේශ පරිදි ගිහි ගෙදරින් නික්ම මේ සැහැල්ලු නිදහස් කාල වකවානුව ගැන ඊතා ප්‍රීතිමත් ලෙස ප්‍රබෝධමත් මනසින් සක්මණේලි දී ලැබූ මානසික පිටුවහල සමගම පරයන්කේට වාඩි වුනිමි. ශාරීරියේ ලේ ගමනාගමනය හා දහඩිය ගතිය විදුලි පංකාවලින් නැගෙන සුලන් ධාරාවෙන් ඊතා සෑල්ලු වී යන බවක් දැනුනි. හුස්ම ඉහළ යාම පහළ යාම සමග උදරයේ පිම්බීම හැකිලිම ක්‍රමයෙන් නව අවධානයට හසු විය. ක්‍රමයෙන් ආස්වාසය හා ප්‍රස්වාසයට යොමු සිට ආස්වාසය ප්‍රස්වාසය පිළිබඳ නොදෙනී යාමත් සමගම පරිසරයේ දැනී නොදෙනී යාමත් අතර ස්ථානයකටපත් විය. අරමුණක් රහිත ස්ථානයක් දැයි සිටී. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා පතමි දීර්ඝායුෂ පතමි පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායිද පතමි බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේ වනපන්ත සීනාසන හරීම රමණීයයි නමුත් කාමගවේෂීන් කවදාකවත් ඒක හොයන්නේ නැහැ කියලා. කාමගවේෂීන්ට ඕන කියලා තියෙන නගර නියම්ගම ගම නියම්ගම නගරේ රාජධානි. ඉතින් ඒගොල්ලෝ විශාල නගර නිර්මාණය කරගෙන ඉවට ගිහිල්ලා අපාය වෙච්ච නිරිසත්තු වගේ විඳවනවා. මේක වනසුන්ද වනපන්ත සේනාසන සුන්දර වනපන්ත සේනාසන තියෙනවා මොක කාමගවිසින්ද පා වෙනවා. ඉතින් කාට හරි වනපන්ත සේනාසනකට යන්න ලැබුණා හොඳයි කියලා හිතෙනවනම් ඉතින් මානසිකත්වේ හරි භාවනාවක්. ඒතරේ මේ ඉන්න ලැබුණත් ඇති. අන්නේ මේ ඉන්න ලැබුණත් ඇති කියනකොට මේ හුලඟ දැනුන ලැබුණත් ඇති. හුස්ම දැනුණ නොදැනුණත් ඇති. කියන කෙලින්ම හිත යන්නේ විවේකයට. අතර මූලික සැකසුම තමයි තේරෙන්නේ කැලයට කැමැත්ත. උදේකලාවට කැමැත්ත. විවේකයට කැමැත්ත. ඉතින් මේ ගමික ගමේ ඉන්න කට්ටිය නියංගම් වල ඉන්න කට්ටිය නාගරික කට්ටිය කියන වනීර කැමති එක වනචරයයි කිය. ආයෙත් මේ වැද්දෙක් වෙන්න හදනවා. කැලීට රින් ගන්න හදනවා. මුන්ට පිස්සුත් දන්නේ නැහැ. මෙච්චර ලස්සනට කාපට් දාලා වාහන තියෙනවා. මේ 33000ට දුවන වාහන තියෙනවා. මේ ඉන්ටර්නෙට් තියෙනවා. ඉන්ටර්කොම් තියෙනවා. sannivedana තියෙනවා. මුන්ට පිස්සුත් දන්නේ නැහැ මේ කැලීට වෙලා ඉන්න කියලා. අපි කියන්නේ හැබැයි ඒගොල්ලන්ට පිස්සු කියලා. ඒත් ඕගොල්ලොත් මෙතෙන් එළියට බහපු ගමන් පිස්සු තමයි. ඉතින් ආයෙකද මේ යකඩ ගේට්ටුවෙන් එහාට ගිය ගමන් අංජ බජල් ලෝකයක් තියෙන. නිසා මේ ආවත් හොඳයි කියලා හිතනවා නම් ඊටු භාවනා මාර්ගයට දොර ඇරෙනවා. අයියෝ මේකේ ඉන්නකොට කහිනවා මේකේ ඉන්නකොට වහිනවා මේකේ ඉන්නකොට මැස්සෝ අනම්මනම් කියන්නේ අන මිනිහට ගෑණිටත් එච්චරයි කද්දා හොඳක් නම් වෙන්නේ නැහැ. ආයෙත් වැටිලා කබලෙන් liver තමයි වැටෙන්නේ. ඒ නිසා මේ පළවෙනි දෙකේ වාක්‍ය ලියලා තිනවා අනේ ඔබ අන්ති කියපුණ තාරි කමන්නේ මේ කැලේ ඉඳ ලැබුණා හොඳයි කිව්වා. එහෙනම් ඉතින් හිතලා ඇස්ති. ඊට පස්සේ තියෙන දෙකත් ඒ වගේම තමයි අරකටම සාක්ෂි වෙනවා. ඒ නිසා බලන්න ඇතුළින්ම තියෙන්නේ අපිට මේ වනවාසී ජීවිතේ. උදේකලා ජීවිතේ පිළිබඳ මනාපයක්ද? ඒක නැත්තම් ඒ කවදාවත් දෙන්න බෑ. ඒ නිසා මේ තියෙන කෙනෙක්ගේ ලිපියක්. අපි බලමු ඊගාව ලිපිය මොකද්ද තියෙන්නේ කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් කිරීම සඳහා තීරුවක් තෝරාගෙන කය ඍජුව පවත්වාගෙන දැස් පියා මනසින් ශරීරයේ දෙස බලා ශරීරයේ යට කොටසට අවධානය යොමු කර විනාඩි 5ක් 10ක් පමණ සාමාන්‍ය වේගයෙන් දෑත් දෙපසට හෙලා ඇවිදීම සිදු කරන අතරතුර යටිපතුලට අවධානය යොමු කරමින් දකුණ වම ලෙස බලමින් සක්මන් කළෙමි. අනතුරුව පාදයේ වම සහ දකුණ ලෙස බලමින් පාදයේ ඉදිරියට යැවීමේදී යවනවායයි මෙනෙහි කළෙමි. ඒත් සමගම ශරීරයේ ඉදිරියට තල්ලු වන බව මට දැනුනි. පාදයේ මුල මැදාග අවස්ථාද නිරීක්ෂණය කළෙමි. පාදයේ බිම තබන අතර තබනවා තබනවා යයි මෙනෙහි කෙලිමි. විහිදු පාදයේ මුලැමැදාග නිරීක්ෂණය කෙලිමි. සමාවෙන එහිදී පාදයේ මුලැමැදාග නිරීක්ෂණය කෙලිමි. මෙසේ සක්මන් වාරයේ අතරතුර විවිධ ශබ්ද විවිධ සිතුවිලි මගින් සිත විසිරී යන අවස්ථා හඳුනාගත හැකි විය. එහිදී මා විසින් එම ශබ්දයට අවධානය යොමු කර උදාහරණ ලෙස රැහැයි නාදය ලෙස හඳුනාගෙන නැවතත් පාදයට අවධානය යොමු කරමින් වම දකුණ යවනවා ලෙස නිරීක්ෂණය කළෙමි. ඒ අනුව නැවතත් පාදයේ වෙත සතිමත් වීමට හැකි විය. අද දිනේ සක්මන් කරන සෑම විටම පාදයේ වම දකුණ ලෙස අවධානයට වඩා තබනවා තබනවා යන සිතුවිල්ලෙන් සක්මන් කිරීම පහසු බව හැඟුණි. මිහිදී තබනවායේ සිතුවිල්ල සමග පාදයේ වම දකුණ ලෙස මනස හඳුනා ගන්න ආකාරයේද මාහට නිරීක්ෂණය කළ හැකි විය. මා දැන් සක්මන වම දකුණේයි සංඥාවෙන් මිදී තබනවා තබනවා යන සිතුවිල්ලෙන් සක්මන් කරමි. මිහිදීද වඩා තීව්‍ර පාදයේ මුල මැද අග වැලි මලුව හෝ ලනුපැදුර ස්පර්ශ වන ආකාරය මනාව නිරීක්ෂණය වෙයි. වඩා වැඩි කාලයක් මේ ආකාරයට පාදයට අවධානය යොමු කරමින් සතිමත් වීමට හැකියිය. ගරු ස්වාමින් වහන්සේ මෙම පියවරවල අඩුපාඩු සහිත නම් මාහට විවරණය කර දෙනු මැනවි. තෙරුවන් සරණයි. පරියංක භාවනාව. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දිනේ ධර්මදේශනේ ශ්‍රවණය කළ මාහට විතක්ක ਵਿਚාර වරහන් ඇතුළේ මානසික කතාබහ. කතරම් ප්‍රබලව සිතුවිලි වලට බලපාන බලපාන වාදයි හැඟුනි. ඒ අනුව ආනාපාන භාවනාව සඳහා වාඩි වී මා අදිෂ්ඨානයක් කළෙමි. හුස්ම වාර දෙස බලන අතරතුර සිත අතීත හෝ අනාගතය කරා ගමන් කරන්නේ නම් එය විතක්ක ਵਿਚාර පැමිණීමක් ලෙස හඳුනා ගනිමි. නැවත හුස්ම වෙත අවධානය යොමු කරමි. මෙම අවදිෂ්ඨානයේ සමග මම හුස්ම රැල්ල ඇතුළු වන විටෙහි සිසිල් බව හා දීර්ඝ බව අත්දැක්කෙමි. හුස්ම රැල්ල පිටවන විටෙහි උණුසුම හා නාසිකාග්‍රේ හා උඩුතොල ස්පර්ශ කරමින් දීර්ඝව පිටවන බව අත්දැක්කෙමි. මේ දක්වා ආනාපාන සති භාවනාවට වාඩි වී සිටි මා විනාඩි 15ක් 20ක් අතර දැස් විවර කර නැවත දැස් වසා ගැනීමෙන් සිතුවිලි අතීත අනාගත බව තුල සිත විසිරී යාම ළඟ ළඟම සිදුවිය. නමුත් ඊයේ දිනේ ධර්මදේශනෙන් පසු අදිස්ථානයේ සමග ආස්වාස්ය ප්‍රස්වාසයේ දෙස බැලීම පහසු වූ අතර සිතට අරමුණක් එන විට මා විසින් විතක්ක ਵਿਚාරයක් ලෙස අවබෝධ කර ගැනීම මගින් ෂණයෙන් නැවත හුස්ම වෙත අවධානය යොමු කර ඒ දෙස අවබෝධයෙන් බැලීමට හැකියාව ලැබුණි. නිදිමත ගතිය පැමිණ විටද මට නිදිමත එනවා යන සිතුවිල්ලට පැමිණ මීට වඩා පහසුවෙන් හුස්ම රැල්ලට අවධානය යොමු කිරීමට පහසු විය. මේ ආකාරයට පරයන්ක භාවනාව වැඩි වේලාවක් සිදු කිරීමට හැකි විය. ගරු ස්වාමින් වහන්සේ මා අනුගමනය කළ මෙම ක්‍රමවේදයේ වැරදි අඩුපාඩු ඇතනම් මාහට නිවැරදි වීම සඳහා පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විශේෂයෙන්ම පරියංක භාවනාදී කියලා තියෙන විස්තරය නිදිමතට හිත පිට යන එකට හොඳ ප්‍රතිකර්මයක් වෙලා තියෙන බව පේන්න තියෙනවා. නමුත් මූල ධර්ම වශයෙන් ඉල්ලීමට සලකා බැලීමක් වශයෙන් මේ නිවැරදි කිරීම කරන්න හිත අරමුණට යනවා නම් නැවත නැවතත් එන එන වෙලාවේ ආස්වාස් ප්‍රසආසන ඒකට කියනවා සම්මා විතක්ක කියලා. එහෙම යන එහෙම ඊතාන හිතියත් පිට යනවනම් මිච්ඡා විතක්ක කියනවා. කොයි වෙලාවෙත් විතක්ක තියෙනවා. පිට යන එකට විතක්ක කියලා දාන්න යනවා. පිට යන එකට මිච්ඡා විතක්ක කියලා දාන්න. අරමුණට හිත යන එකට කියන්නේ සම්මා විතක්ක කියලා. ඉතින් ඒ දෙක මිසක්ක විතක්ක නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක හුඟව දෙනේ තේරුම් ගන්නෑ. ඒගොල්ලෝ හිතනවා මේ හිත පිට යන එක විතක්ක කියලා. හිත පිට යන එක නෙවෙයි ඇතුළට එන එකත් විතක්කේ තමයි. ඒ විතක්කේ ඇතුළට එන එක නම් ගෝච රජ්‍යත්ව භූමියට යනවනම් සම්මා විතක්ක කියනවා. මෙනෙහි කිරීම කියනවා. නම් කිරීම කියනවා. ලේබලින් කියලා කියනවා. සලලක්ෂණේ කියලා කියනවා. පිට යනවනම් කීවානහන විතර ඒකට කියනවා මිච්ඡා විතක්ක කියලා. ඒකට නම් තුනක් දාන්න පුළුවන්. එක කාම විතක්, එක ව්‍යාපාද විතක්, එක විහිංසා විතක්. ඕක දන්න කෙනාට ඒක අල්ලන්න පුළුවන් පිට යන්නේ අහවල් දෙයක කියලා. නමුත් පිට යන එක විතක්ක කියලා කිව්වොත් එහෙම ඒක හරියන්නේ නැහැ. එතන දාන්න ඕන විශේෂණ පදයක් මිච්ඡා විතක්ක. ඇතුළට එනවා නම් ඒකට දාන විශේෂණ පදයක් විතක්කම තමයි සම්මා විතක්ක කියලා. අන්නේ විදිහට යොදලා කියලා දෙන්න ඕනේ කාට හරි කියලා දෙනකොට නැත්තම් උඟ දෙනෙක් අර පටලවිල්ල ඇති කර ගන්නවා. විතක්ක කියන්නේ නරක එකක් විදිහට විතක්ක වල තියෙන හොඳ නරක දෙකම. ඉතින් ඒ විදිහට හොයලාංශුලෝ බලනාංශුලෝ දක්නාංශුලෝ භාවනා කරනකොට ඉබේම හිත උනන්දු වෙනවා. ඉතින් ඒක හැම ඔක්කොටම මේ ක්‍රමේ හරියන්නේ මේක මේ ක්‍රමේ හරියන්නේ සමහර චරිතවලට විතරයි. මූල ධර්ම දැනුම වාසියට හිරින්නේ. සමහරුන්ට ඒක ඉතින් පටලවිල්ලට හේතු වෙනවා. ඉතින් ඒ යත්තන්ට වෙන උපක්‍රම යොදන්න වෙනවා. මේ කරුණු කර්ම පැහැදලා පැහැදලා දීමට එහා ගිහිල්ලා මේ වගේ චරිතවලට නම් මේ මං කියන එක හොඳට තේරෙනවා. ඉල්ලීමකුත් කරලා තියෙන නිසා. ඉතින් ඒකම තමයි ඒ සටහනේ මුල් කොටස ගත්තොත් හිත අරමුණේ කියනකොට අරමුණේ කියන බව දන්නවා පිට ගියාන් පස්සේ පිට ගිය බව දන්නවා දෙකටම එක ආකාර පින එකමයි. දක්ෂකම එකමයි. ඇතුළේ කියනකොට ඇතුළේ බව දන්නවා පිටින් පිට බව දන්නවා. එහෙමනම් පිට ගියා කියලා කිසිම අකුසලයක් වෙලා නැහැ. මොකද දන්නා වෙච්ච දේ. නිසා ඒ බුදුන් පඬිස්සාංශ කියනවා හිත පිට ගියාට බය වෙන්න එපා. ඒක භාවනා විදියුණුවක් සැකනම් විතරක් අයියෝ හිත පිට ගියා අයියෝ විතක් ආවා අයියෝ මිච්ඡා විතක් එහෙමනම් ආපහු ගෙනලා සැකහැර ගන්න හැබැයි පිට ගිය වෙලාවේදී පිට ගිය බව දැනගෙන සතුටුමත් වෙන්න පුළුවන් නම් අරමුණේ සතුටුමත් වෙනකොට වැඩි දියුණුවක් ඒකේ තියෙනවා ඒකෙන් තමයි රචනයේ පටන් ගන්න තියෙන්නේ මගේ හිත පිට ගියා මම දන්නවා මගේ තියෙන සද්දේක වේදනාව හිත ගන්න ඕනකම නැහැ මූල කර්මත්තන්න ගන්න ඕනකම නැහැ සැක නැත්තම් ඒ සැකනම් ඒ වෙන කරන්න දෙයක් නැහැ අරමුණට අරගෙන සැකහැර ගැනීම කරගන්න. හැබැයි අරමුණට ආපහු ගැනීම සැකහැර කරගෙන දැනීම ගන්න උත්සාහය කාලිනාස්තියක් වෙන්න ඉඩ තියෙනවා. අර යනාතේ හිතට ඕනේ අනාතේ ඵලයන් යන තැන හොඳට සතියෙන් දැනගෙන යනවනම් ඒකට සෙල්ලක්කාරකම තියෙනවනම් ඒකට යෝනිසෝමනසිකාරය තියෙනවනම් නිවනට බොහෝම කිට්ටුයි. ඒ නිසා ඕන දැනකට හිත යන්න අරින්න යන තැන දැනගෙන සැකනම් ආපහු ගේන්න මූල කර්මත්තාට සැකහැර ගැනීම සඳහා විතරයි. ඒක මූල කර්මත්තාන්ෙන් හම්බෙන දෙවෙනි ප්‍රතිඵලය ඕන සැකයක් වෙන වෙලාවේදී වර්තමානට හිත ගන්න සැක නැත්තම් ආපහු ගේනලා ඒ මූල කර්මත්තානේ පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ මම දන්නේ නැහැ මේ මම කිව්වට ඒක පැහැදිලිද නැද්ද කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරගෙන යාමේදී මුලින් පටන්ගත් සිත ලනුපැදුරේ අවසානයේ දක්වාම සතියෙන් යුතුව තබාගෙන යාමට හැකි විය. පාදයට දැනෙන දෑ සතියෙන් යුතුව ඉදිරියට කරගෙන යාමට හැකි විය. සක්මන් භාවනාවේදී ඊතරම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වූයේ නැත. එය ඊටා ඕනෑකමින් කරගෙන යාමට ආසාවක් හැකියාවක් ඇති විය. එහෙත් පරියංක භාවනාවට පැමිණි පසු විනාඩි කිහිපයක් භාවනාව කරන විට නාසිකාග්‍රයේ වැදෙන හුස්ම රැල්ල නොදැනී එය සොයා ගැනීමත් කළ යුතුවද එය කිරීම අපහසු වේ. ඒ අතර කාල් පරාසයේ නිදිමත ගතියක්ද දැනේ. ටික වේලාවකින් ඉඳහිට හුස්ම රැල්ල නාසිකාග්‍රයේ වැදෙන වැදෙන දැනෙනු ඇත. මේ කරගෙන යන්නේ කෙසේද? මේ ඔබ මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අන්තිම වාක්‍ය තුන ආපහු කියනවා. වැදෙනු දැනෙනු ඇත. නාසිකාග්‍රේ වැදෙනු වැදෙන දැනෙනු ඇත. මේට ඉස්සල වාක්‍යයක් කියන්නේ. ඊට ඉස්සල වාක්‍ය. මේ අතර කාල පරාසයේ නිදිමත ගතියක්ද දැනේ. ටික වේලාවකින් ඉඳ හිට හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැදෙන දැනෙනු ඇත. මේක දැනෙනු ඇතද දැනෙනවද? වැදෙන දැනෙනු ඇත. එහෙමයි තියෙන්නේ. වැදෙනු දැනෙනවා. දැනෙනු ඇත. දැනෙනවා කියන අදහස වෙන්නේ නැති. මේ කරගෙන යන්නේ කෙසේද? මේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔව් ඒක වෙච්ච අදහසක් නෙවෙයි. එහෙමනම් කරගෙන යන්නේ කොහොමද කියලා අහන්නේ නෑනේ. කෝ ලියපෙන්න පොඩ්ඩක් අත උසෝද බලන්න පොඩ්ඩක්. නඩුව ගන්න හදන්නේ. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒ දැනුණද නැත්නම් දැනගන්නේ කොහොමද? අන්න ඒකද දන්නේ ලියලා නැහැ. දැනෙනු ඇත මේකට ගන්නේ කෙසේද? ඒ නිසා අර ආපු ගමනේ රචනය සම්පූර්ණ නොමග ගියා. නඩුකාරයා අප්සෙට් ඒ නිසා මේක සුද්ධ කරලා ලියන්න ආයෙත් දවසේ දැනුණද නැත්නම් දැනගන්නේ කොහොමද කියන එක දැනගන්න නම් ඕනකමක් නැහැ. දැනෙනවා නම් අපි ඒක සාක්ෂියක් කරගෙන යනවා. එහෙම දැනෙන්න ඕනකමක් නැහැ. මොකුත් නැති බව දැනනවා. දැන් නිකන් ඉන්න. නිදිමත දැනනවා නම් ඒක දැනගන්න. ආනපන දැනනවා ඒක දැනගන්න. සද්දයක් දැනනවා ඒක දැනගන්න. දැනෙනවා නම් එච්චරයි. ඒ කියන්නේ දිගටම සතිය තියෙනවා. නමුත් මේ වාක්‍ය රචනය එතින්දී පටලවල තියෙනවා. මම දැන් කියෝන එකනා වැඩි අප්සෙට් ඇරියද කියලා. කොහොමද මට අප්සෙට්? තියෙන විදියට කියනවා. ඒක නිසා දීපේකනත් ඉදිරිපත් වෙන කැමති නැත්නම් අපි නඩුව හෙටට දානවා. ලියලා කොලේ ඊළඟට ලියලා දාන්න අපව. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක හයක් පමණ වාඩි වී බැලුවා. හුස්ම ප්‍රකටව දැනෙන තැනක් සොයා මට හුඟක්ම හොඳට දැනුනේ උදරයේ පිම්බීම සහ හැකිලීමයි. ඊයේ පරයන්කේ සිටින විටදී උදරයේ පිම්බීම සහ හැකිලීමට සිත තබා ගැනීමට හැකි වුණා. ටික වේලාවකට පසු පිම්බීම හැකිලිම තුනී වී ගියා. එහෙත් සිත අවදීන් බව තේරුණා. ටික වේලාවකට පසු S2 ඉදිරිපිට වර්ණයෙන් යුත් බෝල වරහන් ඇතුළේ කුඩා මා දෙසට ඇවිත් නැති වී ගියා. මා ඒ දෙස අවදීන් බලා සිටියා. මේ දැනෙන්නේ සිත සමාධිගත වෙනවායයි කියා. එසනින්ම ඒ නැති වී ගියා. ඉන්පසු මා සිත නැවත උදරයට යොමු කළා. එවිට මුළු ශරීරයේම මිලිමීටර එකක් පමණ උස් වෙන පහත් වෙනු බව දැනුණා. ඒ සමගම කිසිම සිතුවිල්ලක් මට ආවේ දැනුනේ නැත. ඒ නිසා මා කැමති දේවල් ගැන සිතුවා. ඒ අතර මගේ නාසයේ උඩ කූඹි දඟලනවා වගේ දැනුණා. මා සිත ඒ දෙසට යොමු කළා. ඒ නැති වේවි නැති වේවි කියා. එහෙත් ඒ මුළු මුහුණ පුරාම කූඹි ඇවිදිනවා වගේ දැනෙන්න පටන් ගත්තා. සිතයට යොමු කර දැනෙනවා දැනෙනවා කියා මෙනෙහි කළත් ඒ අඩු වුණේ නැත. එවිට මා නැවතත් උදරයට සිටගෙන ගියා. ඒ වෙන විට පිම්බීම හැකිලිම නොදෙනී ගිහින්. නැවත මුහුණේ දැනුණු අපහසුතාවයට සිත කළත් ඒ වැඩි වූවා මිස අඩු නැත. මේ අපහසුතාවය මම දකුණ අතින් මුහුණ පිස දැමූ විට ඒ නැති වී ගොස් අවදි උනි. එවිට භාවනා කාලයේදී ඉක්ම ගොස් තිබුණි. මෙතනින් එහාට මා කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. දැන් මෙතනින් එහාට කිව්වට ඒක මේ අපිට අමාරු සාකච්ඡාවට සම්බන්ධ වෙන්න එතෙන් තියෙන්නේ අර බිම්බිම ඇකිලිම නතර වේගන යනකොට ඒ தත්ත්‍ය හසුරවා ගන්න බැරිකමක් තියෙන්නේ එක්ක නිදි මතක් එයි එක්ක සැකයක් එයි එහෙම තමයි භාවනා කඩන්නේ එහෙම නැත්නම් ওই මූණේ කුඹි දුවනා වගේ මොකක් හරි පුංචි දෙයක් ඇවිල්ලා ඒක මහා මෙරක් වෙලා පේන්න පටන් ගන්නවා ඒතකොට යෝගාචරාග කයර තියෙන ආසාව නිසා ජීවිතේ තියෙන ආසාව නිසා භාවනා පැත්තක තියලා මූණ පියණ්ඩයි, හුස්ම හොයණ්ඩයි එක එක දේවල් කරනවා. ඒකට මායя දින්නනවා. බුද්ධජාන් වහන්සේ සඳහන් කරන මේ වෙලාවයි හෙල්ලෙන්න එපා. මේක දිහා ඇහක් පිට ඇහක් යන බලාගෙන ඉන්න. මායя ඇවිල්ලා নানা ආකාර දෙල්ලන් දානවා. එතකොට කායි ජීවිත නිර්පේක්ෂව මේ ගෙවෙන හුස්ම දිහාම ගෙවෙන පිම්බි මැකිනම දිහාම බලන්නේ. කරන්නම බෑ. අපිට එක එක විදියට එක එක කල්පනා එනවා. මේක කරපු උපක්‍රම තුන හතරක් ලියලා තියෙනවා. අනිත් දවසේ ලෑස්තිලා යන්න මෙහෙම හුස්ම තනි තුන වෙලා භාවනා හරියාගෙන එනකොට කහා පාට බෝල එනවා නිල් පාට බෝල එනවා ඉතින් ඔය බෝල දාන බෝල ටිකේ කියවම අන්තිම කොහි ගියක්ද දන්නේ ඒ ඔක්කොම එන්නේ මේ ක්ලේශ මාර සේන කෙලස් මරසෙන් උවදිගේ යන්නේ නැතුව ඒ වෙද්දි මොකද මේ ආරමුණට වෙන්නේ සතියට වෙන්නේ කියලා බලනවයි කියන එක ওই කණකැස් බව වීසිදුරින් අහත බලනට වැඩිය අමාරු වැඩක් මෙතන තියෙන්නේ manussත් පටිලාභයත් කණකැස් බව වීසිදුරින් අහත බලනවා වගේ මේ වගේ මායාවල් එනකොට නානා රුදු වේසබව මඟහුරන්නේ කරනකොටත් අරමුණේම හිත තියාගෙන ඉන්න එක. අතීම හිත තියාගෙන කියන්නේ කාගේවත් දේවල් කොපි කරලා බෑ. තමන්ම ඒක බේරගන්න ඕනේ. බේරෙනකොට මේ බෝල පේන්න පටන් ගනි, නිදිමත එන්න පටන් අරගනි, කූඹි දුවන්න පටන් අරගනි, වැස්ස වහින්න පටන් අරගනි, පපුවට පිටිපත පිහි පයින් දමලා එන්න වගේ හෙල්ලෙන්න පටන් අරගනි. ආන් ওই දේ එද්දී අර ගත්ත ගැම්ම දිගේ යනවයි කියන එකට කියන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වාගේ. තනි කෝච්චි පීල් එක ඇවිදිනවා වාගේ. තනි කඹේ ඇවිදිනවා වාගේ. මේසෝ හැම ශිල්පයකටම වැඩි අපන් මේක තේරුම් ගත්තානම් ලෝකේ තියෙන ඔක්කොම ඔය සර්කස් වලට වැඩි අපන් මේක. ඒ නිසා අනිත් දවසේ මේකට ලෑස්තිලා යන්න. ඔయిత වැඩි පොලංකාරයෝ තා තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ මොනම දිහාවත් මඤ්ඤණා කරන්න යන්න එපා. අර ගත්ත එකලස දිකට ගෙනිච්චොත් ඔන්න ජය ගත්තා වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා පළමු දිනේ සිටම මට ලැබුණු උපදෙස් අනුව සක්මන් භාවනාවේ යෙදුණා. වැලිමලුවේ ගමන් කරන විට পায়ට දැනෙන වැලිවල සුමුදු බවත්, සමහර තැන්වලදී වැලිවල රළු බවත් পায়ට දැනුණා. ලනු පැදුරවල සක්මනෙහි යෙදෙන විට හිතෙනින් තැන ඇති රළු බව හා සුමුදු බව දැනුණා. වඩින් වර මගේ මනස අතීතයට හා අනාගතයට විසිරී යන බව තේරුම් ගත්තා. එනමුත් නැවතත් සතිමත්ව අරමුණෙහි සිහිය පවත්වා ගන්නට උත්සාහ ගත්තා. එදින රාත්‍රියේ නිින්දට යන විට මට මහත් වෙහෙසකර බවක් දැනුණා. මට දෙවන දිනේ සක්මන් භාවනාවේදී හිස එසවිය නොහැකි තරමේ තද හිසේ වේදනාවක් ඇති වුණා. වේදනාව දරාගත නොහැකි වූ බැවින් මා විනාඩි කිහිපයක් එක තැනක ගත කර නැවත සක්මන ආරම්භ කළා. එවිට මට හොඳින් සක්මන් භාවනාවේ යෙදීමට හැකි වුණා. ඊයේ නම් 9 වෙනි දින සවස් කාලයේ මා තුන්වන මහලේ සක්මන් මළුවේ ලනුපැදුර ඇති තැන්වල වෙන්න ලනුපැදුන නැති සිමෙන්ති පොළොවේහිද සක්මනෙහි යෙදුනා. වරින් වර සිත විසිරී ගිය නමුත් ඉක්මනින් සිත සිහියේ පිහිටුවාගෙන නැවත සක්මනෙහි යෙදුනා. සිමෙන්ති පොළොවේ සක්මනෙහි යෙදෙන විට හි සීතල බවත් තනින් තන පොළොවේ සමමිතික නොවන ස්ථානක ස්ථානයන් පවා හොඳින් දැනුණා. තුන්වන මහලට යන විට හා නැවත පැමිණෙන විට padi පෙළෙහි ඇති රළු බව හොඳින් දැනුණා. අද උදෑසන විට මගේ සක්මන් භාවනාව පිටටත් වඩා හොඳින් කරගෙන යාමට හැකි වූ බව ඉතා සතුටින් දැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට වහවහ නිර්වාණය අවබෝධ වේවා. <clears throat> ඒ වගේ හරියන ලකුණු තමයි උස්සන්න බැරි තරම් ඔලිය අමාරුවක් කියලා. ඉතා ගන්න බැරි විදිහට කකුල ඇඟපත බර වෙනවා. ඔය ඔක්කොම මේ සතිය හරියන ලකුණු. ඉතින් ඒ වෙනකොට භාවනා නැත කරලා ගෙදර ගිහිල්ලා තේ එකක් බීලා ඉඳි ගියොත් එimhe ඔක්කොම ඉවරයි. ඒ බරපතල දේවල් පේන්නේම දැන් මේ සතිය හරියන්න හදලා ලකුණු. ඒ තියෙද්දිම කැම්ම කඩා ගන්න නැතුව හැල්ම කඩා ගන්න නැතුව දිගට යන එක තමයි මනුස්සකම කියන්නේ. ඒකටයි මේ මොළ ධාතුව කියන එක තියෙන්නේ. ඒක කරන්න බෑ ශරීරයට ආසගෙන. ජීවිතයට ආසගෙන හිටන මොකක් හරි අල්සයිමර් රෝගයක්වත් එනවා වෙන්නේ නැති. අංශභාගයට එනවා වෙන්නේ නැති. මේ ගිඩිනස් වෙන්නේ නැති. යකෙක් ගහලා වෙන්නේ නැති කියලා ඔක්කොම වැඩ තියේදී gedara දුවනවා සනීප කරා. ඉතින් එහෙම නැතුව මේ එක දිගට යන කෙනාට සතිය තමයි හම්බ වෙන්නේ. මේ වගේ අවස්ථා සංසාරේ කෙල කෝටි ලක්ෂ වාර කීයක් පණින්න ඇද්ද? සංසාරේ මේ වගේ වාර කෙල කෝටි ලක්ෂ කීයක් පණින්න ඇද්ද? මේ පුංචි දෙයකට තියෙන ශරීර බය ජීවිත ආසාව නිසා. ඒ කියන්නේ ඒ තරමටම සද්ධාව නැහැ කියලා. ඒ තරමටම සද්ධාව නැහැ. ඉතින් ඒකේ ලැජ්ජ කරගෙන මේ කඩාගෙන යන එකයි තියෙන්නේ. වෙන්නේ ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව විනාඩි 12ක් 15ක් පමණ කාලයකදී හුස්ම නැති වී යන දැනුණා. දෑත ඇටකටසේ හැඟුණා. ඇඟිලි පුරොක් වින්මින් ඇටසේ මනසේ මනසින් පෙනුණා. නැවත හුස්ම රැල්ල සොයාගත්තා. එවිට ආස්වාස ප්‍රස්වාසයේ දෙස නැවත සිතේ දූ නමුත් අත් දෙක ඒ ආකාරයෙන්ම ඇට සැකිල්ලක් සේදි සිටියා. සෑම පරියංක භාවනාවකදීම මේ විනාඩි 10කින් පමණ ඇති වී සිටියා. තවත් තවත් භාවනාවේ යෙදී සිතෙහි කිසිදු වචන එන්නට නොදී සිටියා. හීන් උස් හඬක් මුලින් සෙමින්ද පසුව ඊට වඩා වැඩි හඬකින්ද මතුවා. මේ හඬ හිසේ වම් පසින් මතුවා වගේ පසුව දීර්ඝව එකාකාරව සෑහෙන හඬකින් හීන් උස් හීන් උස් සීනුවක්සේ සිටියා. දැස්සර බැලුව විට තවම හඬ වරහන් ඇතුළේ ශබ්දයේ තිබුණා. නැවත භාවනාවේ යෙදුණා. හඬ එසේම සීනු හඬක්සේ පැවතුණා. ඔබ වහන්සේගෙන යන ශාසනික හා සමාජික වැඩ බොහෝසේ සාර්ථක වේවා. ඔබ වහන්සේට බොහෝ පිං. දිගින් දිගටම මේ හඬ ලැබේවා කියලා අපි යනවා. ගෞරවණීය ගෞරවණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී කලබලකාරීව විසිරී පැවතුන සිට ක්‍රමයෙන් සංසුන් වන ආකාරයේ අධ්‍යක්ී හැකියිය. මාගේ ශ්වසන වේගයේද සංසුන් විය. හිතෙහි වේගෙන් ක්‍රියාත්මක වෙමින් පැවති සිතුවිලි වලින් ක්‍රමයෙන් මිදෙන ආකාරය හිතටත් ගතටත් ඇතිකලේ පුදුම සැනසීමකි. ක්‍රමයෙන් සිත සක්මනෙහි දෙපා වෙත මාරුවෙන් මාරුවට යොමු වෙද්දී අතීත හෝ අනාගත විවිධ සිතුවිලි ගලා ආවත් යලි දෙපතුල් වලට දැනෙන සංවේදීතාවයට සිත යොමු කළ හැකි විය. එම සුළු මොහොත පවාගෙන දුන් සැනසille තව තවත් සිත වර්තමානයේ තුල මා මෙහි මෙතන ලෙස තබා ගැනීමට දිරියක් විය. ඔබ වහන්සේ පෙන්වා දෙන මේ මඟ ඔස්සේ යද්දී නිවන අත්දැකීමට හිත තුල ඇතිවන්නේ පුදුම ආසාවකි ධෛර්යයකි. මන්ද නිවන හෝ සෝවාන් වීමක් පිළිය නොහැකි දෙයක් නොවන බව ඔබ වහන්සේ පෙන්වා දෙන සතිය වඩන විට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඈතින් පෙනෙන දීප්තිමත් ආලෝකයක්සේ එය විය හැක්කක් බව සති මාත්‍රය හෝ අධ්‍යක්ින විට ප්‍රත්‍යක්ෂ වන බැවිනි බුදුමග විවර කර දෙන ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා. මේකට හිතේ යන ගතියට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා. නිවන් දැකලා නැහැ නම් දකින්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයා පල්ලෙහාට ගන්න ගඟක් වගේ ආය හරවන්න බෑ උඩට. ඉතින් ඒක එනකන් සද්ධාව මෝරලා නැහැ. ඒක එනකන් තියෙන නිකම් ප්‍රසාද සද්ධාාවක්, මතු පිට සද්ධාාවක්. නෑ මේක කළ හැක්කක් කියන හැඟීම ආව නම් ඊට පස්සේ යන්නෙම හැකි සංඥාවයි. මේ නිසන් වනේ තියෙන ප්‍රධාන වචන තමයි හැකි සංඥාව කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කර්ණිමිත්‍ර සූත්‍රයේ ඉස්සල්ලාම යෝගාවචර ගුණේ වශයෙන් පෙන්වන්නේ කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසමිච්ච සක්කෝ පළවෙනිම ගුණ 14 පළවෙනි මේක හැකි සංඥාව. ඉතින් හැකි සංඥාව නැති කෙනා මුනිනවෝ කලයක් වගේ. කොච්චර වතුරක් කරුවත් ඇතුළට යන්නේ නැහැ. මේ නැති බැරි සංඥාව ඒක කියන්නේ. නැති බැරි සංඥාව. ඇති හැකි සංඥාව ආපු ගමන් දාන දාන වතුර ඔක්කොම කලියට යනවා. ඊට පස්සේ මේ මනුස්සයාට ආයේ නිවන් දකින්න ඕනකම නැහැ. ලද්දපතිට්ඨෝ ලද්දස්ස ආසෝ බුද්ධ ශාසනය කියලා මේ බුද්ධ ශාසනයේ අස්ස සිල්ලක් ලැබෙනවා. ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. මේක ආය කාටවත් නැති කරන්න බෑ. ඒක මේ බුද්ධ ඥානංචේ සුචිම සූත්‍රයේ කියනවා ධම්මට්ඨිති ඥානං පුබ්බේ ධම්මට්ටි ඥානම් පච්චා නිබ්බාන. ඉස්සල්ලාම ධර්මයේ පිහිටියා කියලා ඥානයක් එනවා. ඊට පස්සේ නිවන් ලැබෙනවා. ධර්මේ පිහිටියා කියන ඥාණය ආවට පස්සේ ආය නිවන් ලැබෙන්න ඕන කමක් ඇත්තේ නැහැ. ඒකම ලොකු දෙයක්. මොකද මේ සංසාරේ ඉන්නකන් තුප්පහි වෙලා, බාල්දු වෙලා, අරකට ඔලුව කහ කහ මෙහාට ඔලුව කහ කහ ගත කරන ජීවිතේ වෙනුවට ධර්මාධිපති සර්වචන් වහන්සේ දිහාවට ආය වෙන කොහෙවත් හැරෙන්නේ නැහැ. ඉතින් ඕක ඇති කරලා දෙන්න පුළුවන් නම් ඕක ඇති කරලා දෙන්න අම්මටයි අප්පච්චිටයි. ඕක ඇති කරලා දෙන්න දරුවන්ට. ඕක ඇති කරලා දෙන්න අපේ කිට්ටුවන්තෙයින්ට. එයාට කෙත් දෙපයින් නැගිටින්න පුළුවන් ගැතිය. කරකට වැඳපන් මේකට වැඳපන් එහාට ඵලයන් චාන්චු මෙහාට ඵලයන් චාන්චු මොන බයිලාද? ඕකාවට පස්සේ ආය මොකක්වත් ඕනේ නැහැ. සේසර් සිංහෙක් වගේ ඉන්නවා. පෙරදුනත් සන්තෝසයි. මොකද නිවන් දකින්න පුළුවන්. මේ ඔක්කොම ලකින බෑ කියලා අනේ බැරි වුන් නොද්දකින් නොපතන් නොදොමකින් නොද්දකින් නොපතන් නොදොමකින් නොද්දකින් නොපතන් නොදොමකින් කියලා පැත්තකටම තල්ලු කරලා දාලා පුළුවන් කියන තම්බිය කීටියත් වටිනවා. ඊයේ මැෂින ඒක හරි හොඳයි කියවන ඒක ගියා. ඔය කවුරු ඇවිල්ලා බෞද්ධ කොටි හෙල්ලුවත්, ගෙජ්ජි හෙල්ලුවත්, සඳු කුරුපත්තු කරලා අත්ත පහකට සලකන්නේ නැහැ. මොකද කියන්නෙම බෑ කියලා. බෑ. බෑ. අපි අර මේ අඹුලව කන්දේ භාවනා කරන තැන ඇලෙන් එහා පැත්තේ එළු ගාලක් තියෙනවා. ඒ එළුව බණ කියනකොට බෑ. බෑ. කියලා මං අන්න භාවනා කරන කවුද? ලංකාවේ භාවනා කරන හැම එකාටම නෑ බෑ. අනේ අර්ග කරගන්නේ කොහොඳ? ඒක කරගන්න බෑ. ඒක නෑ මේක නෑ කියන. ඔය අදිමොක්ක චෛතසිකයේ ළඟට ගිය කෙනාට තේරෙනවා බැගෑ ගතියක් තියෙනවා. බාල්දු ගතියක් තියෙනවා. ඒක තමයි කෙලෙස් වල ඇති. ඒක නෑ. ඒ නිසා ඔය ඔය දර්ශනය ඇති කරගන්න නිතර මේක ඔළුවේ තියාගෙන ඒක යන්නේ නැහැ ඊට පස්සේ. පුදුම පුදුම අප්‍රමාද ශක්තියක් එනවා. ඒක දෙන්න කාට හරි. ඉතින් ලොකු සංසය කියනවා ඒක වඩපු කෙනාට සංක්‍රමණික රෝගයක් වගේ වෙනවා කියලා. ළඟ ඉන්න කට්ටියට තිබේ මේ හැකි සංඥාව බෝ වෙන්න පටන් ගන්නවා. වැඩ කරන පිරිසක් ළඟ ඉන්න ගියාම ඒ නෑ බෑ කියන කට්ටියගේ නෑ බෑ පැත්තක දාලා ඇති හැකි සංඥාව ඇති කරනවා. ඉතින් ඒ නිසා භාවනා කරන්න ඕනේ නෑ. භාවනා මධ්‍යස්ථාන වෙලා ඉන්න. වැඩ කරන පිරිසක් එක්ක ඉන්න. එළු ගාලක ඉන්න එපා. බෑ එළු ගාලක ඉන්නේ කොහොඳයි සාය රෝගේ තියෙනවා. ඒකට සාමාන්‍ය කියනවා සාය රෝග ලෝක තියෙන කට්ටිය මේ නොරෙලි ගිහිලා සීත පරිසරයේ එළුවන්ගේ මුත්‍රා ගඳ වැදෙනකොට හනිප වෙනවා. හැබැයි ඊට බෑ බෑම තමයි කියන්නේ. මේ වගේ කලහාතුරකින් හරි පුළුවන් කියන සද්දයක් ඇහුණත් සනිපයි. අපිත් ඒකට එහි කියන අපි යනවා ඊගා ප්‍රශ්න. අවසර ස්වාමින් වහන්සේ පියවරක් පියවරක් ගානේ සක්මනේදී පාදයේ සතිය පවත්වන විට පැයකට වඩා වැඩි වේලාවක් ගත වී තිබෙන්නට ඇතැයි හිතෙනවා. පළමුව දකුණු පාදයේ වේදනාවක් මතු වූ අතර ඒ එන්න එන්නම වැඩි වී තුනට යෙතෙක්ම වේදනාව මතු වුණා. දැඩි වේදනාවක් සමග පරියංකේ වාඩි වූ විටද දන හිස්සා කොන්දේ වේදනාව තදටම දැනුණා. පසුව දන හිස් වේදනාව නොව කොන්දේ වේදනාවට උස්සන්න වී දැනුණා. දරාගත නොහැකිවත් පරියංකෙන් නොනැගටි ඒ දරාගෙනම එම වේදනාව දෙස බලා සිටියා. පැය එකහමාරක් පමණ හෝ ඊට වැඩි කාලයක් ගතවන්නට ඇත කියා හිතෙනවා. වේදනාවේ අඩු වැඩි වීම හා වරින් වර උස්ම වැටෙනවා අත්දැක්කා. මේ ආකාරයෙන් වේදනාවට මුහුණ දුන් පළමු අවස්ථාවයි. අඩු වැඩි වෙමින් නැගා වේදනාව වරින් වර මතු හුස්ම රැල්ල හුස්ම තුලින් පාලනය වුවද එය දැනගෙන දරා ගැනීම මාරාන්තික සටනක් වගේ දැනුණා. එය දරාගත්තා. අවසානයේදී වේදනාව නැදෙනී ගියත් මාගේ මරණයද සිදු වුණා. වේදනාව අවසානයේ තුල මරණය තිබුණා. මම අත්විඳා. ස්වල්ප මොහොතකින් ඉන්න බව දැනුණා. සුවසේ හුස්ම වැටෙනවා දැක්කා. මේ වේදනාව හරහා මරණය අද්දුට දෙවන අවස්ථාව නමුත් පළමු අවස්ථාවට වඩා දරාගත යුතුය තිබුණා. සහලෝල උණ තිබී සහලෝලා උණ තිබී වචනේ බීරණ දැස්සා වාගේ විරේකයකින් පසුව කෑම වේලක් ගත්තා වාගේ අලුතින් උපන් වාගේ දැනෙනවා නිවනින් සැනසේවා ඔකට කියන්නේ වේදේ කියලා වේදේ කියලා කියන්නේ ඥානයට නමක් වේදනාවක මුලමදාක දන්නවා නම් එයාට ආය වෙන මොනම සාත්‍යයක්වත් දෙගෙන ගන්න ඕනේ බුදුසසුනේ පහළ වෙන ඉස්සලා ත්‍රිවේදයේ තිබ්බේ ත්‍රිවිධය කියලා කියන්නේ තමයි දැනෙන වේදනාවල් පිළිබඳව මේ මුල මේ මැද මේ අග දාන්න දුක් වේදනාවේ මුලමදාක දාන්න සැප වේදනාවේ මුලැමැදාක දකින්න. අදුක්කම සුඛ වේදනාවේ මුලැමැදාක දකින්න වෙන මොනක්වත් දැනගන්න ඕනේ නැහැ මේ ලෝකේ. ත්‍රිවේදී. ද්‍රෙන්සේ විනෝ තමයි ත්‍රිවිධ ශික්ෂාව දුන්නේ. ඔය වේදනානුපස්සනාවම තමයි දුක්ඛානුපස්සනාව කියන්නේ. ඉතින් ඒක දරා ගන්න බැරි වුණේ මේ ඔක්කොම ලෝකේ නැටි නැටි නාටක ඔක්කොම ඉරියා මාරු කරන්නේ දඟලන්නේ ඔක්කොම මේ වේදනාව දරා ගන්න වෙයි. ඉරියා මාරු කරත් වේදනාව වේදනාව තමයි. ඒක අඩු වැඩි වෙන්නේ නැහැ. අපි හිතනවා මේ අතින් අතට පාරු කරවට ගිනි අඟුර නෙවෙයි කියලා නෑ අත් දෙකම පිච්චෙනවා. ඒ නිසා ඕක බලාගෙන හිටියානම් ඒකට කියනවා වේදේ කියලා. මේ ප්‍රතිවේද වේදය අදාහරණ ඥානයේ නම මිනිස්සයා වේදනට බයයි. එයා සැප හොයන්නමයි මේ මුළු ශිෂ්ටාචාරෙම හැදිලා තියෙන්නේ. පිස්සු ඩබල්. මේ මුළු ශිෂ්ටාචාරෙම හැදිලා තියෙන්නේ සැප හොයන්න. මිනිස්සයා හිතන්නේ සත්තුන්ගෙත් එහෙමයි. මේ බොරු වැඩක් කරන්න බෑ. වේදනාව බාරගත්තට පස්සේ ඉවරයි. මැරෙන්න වගේ හිතන මැරෙන්නේ නෑ බොරු. දෙසරයක් මට දෙය වාගේ තමයි මැරෙන්නේ නෑ. ඔය ඩොරින් එක දසම මෙතන වැදගෙන හිටලා මැරෙනවා වගේ මං හිතුවා මැරෙලා බොරු. පස්සේ බලනකොට මැරිලා නැහැ. දවල්ට කාලා නැතිලු. බෝරු කතා. මේම් බලන්නේ මම දැක්කම බලන්න. එහෙම බෙල්ල ඇදලා වැටුණා. ඒ කට්ටිය බය වෙලා බාට නම් පුදුම සතු බයක් ඇති වුණා ආයේ පණ ආවට පස්සේ. නැත්නම් අර වෙලාවනේ හරි සතුටක් ඇති වුණේ අඩු ගන්න මේ භාවනා ශාලාවට බිල්ලක් ගත්තයි කියලා හරි බෝරු ඕමනේ මැරෙන්න ගියාම ඔයිට වෙටි දඟලනවා. නමුත් ඔක හොඳ පුරුවක් හොඳ පුරුද්දක්. ටික ටික ටික පුරුදු වෙච්චාම ඕන කෙනෙක් මැරෙනවා කියත් මැරියා මොකක්ද දන්නන්නේ ඉතින් තියත් මැරෙනවනේ මැරියන්නේ. අනේ හොඳයි කියලා නිකන් ඉන්න පුළුවන්. ඔය දෙකක් කියලා තියෙනවා. ඔය දෙකම ගණන් ගන්න හොඳ නැහැ. තව එනවා හොඳ ඊගා එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් තියෙනවා. යන්කෝ. ගරුතර ස්වාමින් වහන්සේ සිත එක අරමුණක තබා ගැනීම සඳහා පරයන්කේ සක්මන් භාවනාව භක්තියෙන් සහ උනන්දුවෙන් සිදු කරමි. පහත සඳහන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු කැමැත්තෙමි. පළවෙනි එක පරියංක භාවනාව සිදු කිරීමේදී හුස්ම ඉහළට සහ පහළට යවන අවස්ථා ගණන් කරමින් සිදු කිරීමේදී සිත එක අරමුණක පවත්වා ගැනීමට පහසු විය. මෙය විය හැකිද? දෙක පරියංක භාවනාව සිදු කිරීමේදී ඇස් වසාගෙන කරන විට ඇස් ඇරගෙන කරන අවස්ථාවලට වැඩියෙන් සිත වෙන අරමුණු වල ගමන් කරයි. මෙය විය හැකිද? තුන්වෙනි එක භාවනා දෙකම සිදු කරන විට සිත එක අරමුණක තිබෙන විටදීත් වෙනත් අරමුණු සිතට ගලා මෙය විය හැකිද? හතරවෙනි එක පරියංක භාවනාවට වඩා සක්මන් භාවනාව සිත එකඟ කර ගැනීමට පහසු කරයි. පස්වෙනි එක පරියංකය සහ සක්මන් භාවනාව සිදු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන දැන ගැනීමට කැමැත්තෙමි. හයවෙනි එක පරියංකය සහ සක්මන් භාවනාව සිදු කිරීමේදී අප විසින් සිදු කරන දුර්වලතා දැන ගැනීමට මුල් දවසේ ප්‍රදර්ශනය කරන ලද වීඩියෝ පටය නැවත දැක ගැනීමට ලැබෙන්නේ නම් ප්‍රයෝජනවත්යයි සිතමි. ඔබ වහන්සේට දීර්ඝ කාලයක් බුදුසසුනේ දියුණුව වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔ මේක 1 2 3ම අත්දකපු දේවල් කියන්නේ ඒකල වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ අත්දකලා තියෙනවා. ඉතින් අත්දක කියන්නේ වෙලා තියෙන එකක් ආය වෙන්න පුළුවන්ද කියලා අහන්න දෙයක් නැහැ. කවුරු හරි කිව්වොත් යකෝ බොල කවුද මගේ අමුඩේ රිව්වේ කියලා කවුරුත් නැහැ. ඉතින් උඹනේ අමුඩේ ගහගෙන හිටියා. කවුරුවක්වත් එන්නේ නැහැ. අමුඩේ කක්ක කරන්නේ. අමුලි දිනන්නේ තිබ්බ තමයි ආයේ. කවුද අහනවා අමුලි කතා දාලා කවුද මේකේ කැත කෙරෙන්නේ. වෙන්න බෑනේ. ඉතින් ඒ වගේ මේ තමන් අත්දකින්න දේ සැක කරන පොතේ තියෙන දේ පිළිගන්න. පිස්සු ඩබල්. මේ අත්දැකලා කියන මේ තුනම වුණා වෙන්න පුළුවන්ද කියලා. පොතේ සමීකරණ දැක්වුවා කියන ඒක නම් හරියට විශ්වාසයි ඒ මැරිච්ච මල පොතක තියෙන එක. ඒ කියන්නේ තමන් අත්දැකපු දේ මේකට එක උත්තරය පුත්‍රජනසෙදී. ඔක නැවත කරලා බලන්න. අනුපස්සනා කරා. කායින් ඔතකොට කියන්න බෑනේ. කවුරු වුණා කියන්නේ. අපිට නැවත කරන්න පුළුවන් නේ. තව ඉස්සරහට කල් තියෙනවානේ. නැවත නැවත කරලා බලන්න මේ වෙන්න බැරි දෙයක් ලෝකෙ වෙන්නේ නැහැ. මේ මේකට හේතුව මේ පොත් කියවලා පච. පොත්වල තියෙන හරියක් පච. මැරිච්ච දෙයක් නේ. මේ සජීවී දෙයක් නේ ඔය හිතවිලි ඉන්න භාවනා ඉන්නකොටත් හිතවිලි එනවා. අරමුණු දෙක තුන එනවා වෙන්න පුළුවන්. ඒකනේ අනිච්චං කියලා කියන්නේ. ඒකනේ විවිධ රටා වලට මේක වෙනවයි කියන්නේ. බුද්ධිය කියලා තියෙනවා බෑ කියලා. ඉතින් අපි පොත පිළිගන්නවා. තමන්ගේ අත්දැකීම සැක කරනවා. ඉතින් අහනවා සක්මන් කරලා පරියන් කරලා ඉති වැඩේ මොකද්ද කියලා. ඉතින් ඒ වැඩමුළුවට එන්නේ ඉස්සෙල්ලා වැඩමුළු සංවිධායකයන් අහන්න මේ මිනිස්සු දවස් 3-4ක් තියන ඕගොල්ලෝ මේ මොනවද කරන පිස්සෝ කියලා. නෑ ඇවිල්ලා දවස් 3ක් විතර භාවනා කරලා අහනවා. දොස්තර ගාවට ඇවිල්ලා ඕකෙන් තැන කතාන දොස්තර මහත්තයා මම මෙතෙන්ට ආවේයි කියලා. විතර ජනලින් වලටත් ගෙවලා. මම මොකටද මෙතෙන්ට ආවේ කියලා දොස්තරගෙන් අහනවා. දැන් නෑනේ. ඉතින් මුනේ ආවේ. ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැහැ සක්මන් කරන එකේ පරියංග භාවනාවේ වටිනාකම තේරුම් ගන්න නැහැ. ඒක ඇත්තටම අපි කමඨාන් සුද්ධ කරනකොට කියන්නේත් නැහැ. ඇයි සක්මන් කළ යුත්තේ? ඇයි භාවනා කළ යුත්තේ කියන කියන්න අපි යන්නේ. මොකද ඒකට ඕනේ අය නෙන්නේ. අපි කියන ඕනේ නම් කරන්නේ මෙහෙමයි කියලා. නමුත් තුඟවතනේකට ඒක දන්නේ නැහැ. හරි යන්නම් පාසේ යනවා. ගිහිල්ලා අහනවා මොකටද භාවනා කරන්නේ මොකටද කියලා. ඇයි ඔකට සක්මන් කරන්න ඕන? අයියෝකට පරියන් කරන්න ඕනේ. ඒ කියන්නේ අර මූලික දේවල්. ඉතින් අපි ඇත්තට මේ වගේ වැඩමුළු 206ක් කරුවට අපි ඒ ප්‍රශ්නෙට උත්තර දීලා නැහැ. මෙහෙට එන්නේ අවශ්‍ය කට්ටිය. ඒක දන්නේ නැත්නම් ඒක මූලිකවම තේරුම් ගත යුත්තක් තේරුම් ගන්න නැතුව ඔච්චර බාහන කරත් ඇති වැඩකුත් නැහැ. නමුත් මම මේ කිසිසේත්ම කතා කරන්නේ මම දොස්සහයි කරන්න නෙවෙයි. මේක මේව කතා කරන වේදිකාවක් නෙවෙයි. මේකෙදි කරන්න තියෙන මම අත්දකින්න දේ අත්දකින්න වශයෙන් වාර්තා කරන්න. ඒක විශ්වාස කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. වාර්තා කරන්න බලුවන් නම් ඒක සභාවට ගණ්ඩ වටිනවා සාකච්ඡාවට ගණ්ඩ වටිනවා මුල් තුනේ ප්‍රශ්න තුන නැත්තම් ලියලා තියෙන දේ වෙන්න පුළුවන් වෙන්න බැරි නම් ලියන්නේ නැහැ ඉතින් අනිත් දවසේ අන්නේ මුල් තුන ගැන විතරයි මම මේ උත්තර දෙන්නේ ඒ දෙයට වෙන්න අරින්න සැක නැතුව ඒක දකින්න ආයෙසටයක් වෙන්න පුළුවන් දෙයක් කියලා තමන්ගෙන් අහන්න නැත්නම් ඒකට සූදානම් වෙලා යන්න ලොකු වෙනසක් ඇති වෙයි භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුව මා තෙරුවන් සීකර සක්මන් මළුවට ගොස් සක්මන් කරමින් සිට එකම අරමුණකටගෙන මාගේ යටිපතුලට සිට යවා මම දකුණ යවා මම වම යම යවා වම දකුණ බවද දනිමින් සීතල බව ගොරෝසු බව දනිමින් සක්මන් කරන විට සිත විටින් විට පිටතට ගියත් ආපසු සිත යටිපතුලටගෙන පැයක කාලයක් සක්මන් කළත් දකුණු කකුලේ වේදනාවක් ආවත් එතනට සිත යවමින් සතිමත්ව එය එතනම නැතිව යන බව දනිමින් සක්මන අවසන් කළෙමි. පසුව මා පරියංකයට ගොස් නාසයට ඇතුළු වන හුස්ම රැල්ල සීතල බවත් පිටවන හුස්ම රැල්ල රස්නේ බවත් මට දැනුනි. මා ඊටමත් ප්‍රීතියෙන් ඒ දෙස බලන විට කකුලෙන් දැනෙන හිරිගතියත් බරගතියත් මට දැනුනි. සතිමත්ව එය සිත එතනට ගිය ගියත් දන හිස ළඟ වේදනාවක්ද පෙරලෙන ගතියක්ද එය ගුලි ගුලි ගතියකින්ද ඇතිව නැතිව ගිය බව මට දැනුනි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. ඔය වගේ අර වෙනස් වීම දකිනකොට ඒකට අනුග්‍රහ කරලා භාවනා කරනවා ඒක හොඳට පෙන්වනවා. ඒකට බය වුණොත් වැරදි කියලා හිතනොත් ඒ ජවනිකා එහෙම නතරලා යනවා. අර හොඳට පැහිගෙන බත්තලියකට ඇල්වතර වැක්කිරුවොත් බත කුඩම් ගහිනවා. බැඳෙනවා හොඳට ගින්දර දාන්න. ඉන්දර දාන්න නම් දැනගන්න ඕනේ මේ පේන්නේ අනිත්‍ය විවිධ හැඩ පේනවා, ගුලි කුඩි පේනවා, ටිට් ටිට් පේනවා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා. ඉතින් මේකට අනුග්‍රහ කරපු ගමන් ඒක හොඳට මේ බත පැහිලා යනවා. සැක කරුවොත්, ගින්දර ඇද්දොත්, ඇල්ලතරයක් කෙරුවොත් බත කුඩම් ගහනවා. අන්නේ සූදානම් මනස තමයි භාවනාවට අනුග්‍රහයට අත්‍යවශ්‍ය කාරණා. ඒ නිසා අනිත් දවසේ ඒකට ලෑස්ති මනසින් යන්න අපේක්ෂා මනසින් නෙවෙයි ලෑස්ති මනසකින් යන්න කියලා කියයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමඩුවේ භාවනාව වේගයෙන් ගමන් ආරම්භ කර වම දකුණ යනුවෙන්ද, ඉන්පසු ඔසවනවා, තබනවා යනුවෙන්ද, ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් සක්මන් කළෙමි. කකුල ඔසවා ඉදිරියට තල්ලු වෙමින් ගොස් පළමුව විලුඹ කොටසද, ඉන්පසු කකුලේ ඇඟිලි කොටසද වැල්ලේ එරී යන අයුරින් ඒ අයුරුත් ඒ සමගම අනෙක් කකුල ඉස්සී ඉදිරියට පැමිණෙන අයුරුත් නිරීක්ෂණය කෙලෙමි. වැලිවල ඇති සුමුදු බව දැනෙන විට කකුල දනහිස් දනහිස් කොටසේ වලලු කර කොටස නැමී ගමනට ආධාරවන බව හැඟුනි. ඉන්පසු වමනාවෙන්ම ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් සක්මන් සතිමත්ව තරමක් දෙපා දුරින් තබමින් ගමන් කළෙමි. දෑත පිටුපසට තබා කඳ කෙලින් නමා මේ සක්මන සක්මනෙහි යෙදීම තුලින් කයට සැහැල්ලුවක් හිතට ප්‍රබෝධයක් දැනුනි. තරමක් වේලාවක් මෙසේ නිරත වන විට එය ඉබේ සිදුවන බවක් හැඟුනි. අවට කුරුළු ශබ්ද අනිකුත් ශබ්ද ඇති වුවත් සුවසේ හා සක්මන් භාවනාව සුවසේ අද්දුටු වෙමි. පරියංක භාවනාව. නාසිකාග්‍රයට අවධානය යොමු කර ටික වේලාවක් හුස්ම ගැන අවධානය යොමු කෙලිමි. ටික වේලාවකින් පසු ආස්වාසය හා ප්‍රස්වාසය දැනින්නට විය. දිගට නාසය පුරවාගෙන හුස්ම ඇතුළු වන හැටි දැනුනි. පිටවන හුස්ම කෙටි බව දැනුනි. මෙසේ විනාඩි 5ක් 6ක් පමණ කාලයකින් පසු වෙනස් සිතුවිලි දිගේ හිත ගලාගෙන ගොස්ය. නැවත මූල කර්මස්ථානයේ හිත පැමිණියේය. නාස්පුඩු ඇතුළත රැලි දවමින් මුහුදේ රැලි වගේ වාතය ඇතුල්වන හැටි හා පිටවෙන හැටි නිරීක්ෂණය කෙලිමි. මෙසේ ඒ දෙස බලාගෙන සිටින විට තරමක වේලාවකට පසු ඇඟේ උඩ කොටස ටිකෙන් ටික උණුසුම් වන බවක්ද නළල ප්‍රදේශයේ සියුම් කැක්කුම් ස්වභාවයක්ද දැනුනි. කකුල් ප්‍රදේශ තරමක් හිරිවැටි කයෙහි තරමක තදවන බවක් හැඟුනි. ඒ දෙස වරහන් ඇතුලේ මුළු කයෙහි සිදුවෙන දෙය ලෙස බලාගෙන සිටීමි තරමක් වේලාවකින් සියල්ල ක්‍රමයෙන් තුනී වී යන බවක් හැඟුනි. මිසේ තරමක කාලයක් පැවතුනාට පසු නැවතත් මූල කර්මස්ථානයේ වෙතට හිත ගිය අතර මුළු ශරීරයේම උණුසුම් බවක් ඇතිවිය. ඒ දෙසද බලා සිටියෙමි. ඇඟ රත් වී දහඩිය දමන්නට පටන් ගති. ඒ දෙසත් අවධානය යොමු කරමින් සිටින විට කයට සිතට සුවයක් වගේ දැනෙන්නට විය. ඒ අවස්ථාව අත්විඳිමි. අත්විඳිමින් සිටින අවස්ථාවේදී දිව ආහාරය සඳහා සීනුව නාද විය. ගරු ස්වාමින් වහන්සේ මගේ භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. මේ උතුම් කුසල ධර්මයන් ඔබ වහන්සේට මේ අත්දව හිදීම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුව අවබෝධ වීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය කියන අරමුණේ ආකාර පවන්ති පුරුණ ආකාර වලට සාදරව බලනකොට පුදුමාකාර වෙනස් වෙනස් වෙනස් ආකාර පෙන්වන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනනම් එක හුස්මක් ඇතුලේ මුළු ලෝකෙම පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සාදරව බලනකොට මේ වගේ ලියන ලියුම් ඕන තරමක් ලියත හැකි හුස්ම දෙකක් බලලා. සා පුළුවන් තරම් ඒ ආකාරවලට සාදර වෙලා බලන්න. එතකොට ඇඟ උත්තේජනය වෙනවා, හිත උත්තේජනය වෙනවා, ලියන කලාවක් දියුණු වෙනවා, නිරීක්ෂණ කලාවක් දියුණු වෙනවා. ඉබේම භාවනා ඉදිරියට තල්ලු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කළෙමි. ලනුපැදුරේ ගොරෝසු බව, පාදයේට වඩා සියුම් බව අත්දැකෙමි. ඊයේ දිනයට වඩා පියවර 10ක් 15ක් පමණ හිත පිට යාමෙන් තොරව සක්මන් කළ හැකි විය විනාඩි 10ක් පමණ මෙසේ ඇවිදීමේදී සිතුවිලි ඉතා අඩුවෙන් අඩු බවත් පාදයට දැනෙන ස්පර්ශය සියුම්ව දැනෙන බවත් නිරීක්ෂණය විය. තවත් විනාඩි දෙක තුනක් පමණ කය සකස් කරන බවක් හැඟුනි. පිටත සිට බලා සිටින්නාක් මෙන් දැනුනි. නිින්ද ගොස් ඇතුවාක් මෙනි. નિરાයාසෙන් සක්මන සිදුවිය. වෙනදා මෙන් හැරීමේදී පවා සිට මුළු සිරුරටම යොමු නොවිනි. රූකඩයක් මෙන් මෙහි එහා මෙහා ඇවිත් දෙමි. මෙසේ විනාඩි 20ක් පමණ කාලයක් සිට ඇත. පාදවලින් ආරම්භ වී සිරසේ ගෙවි පාදවලින් ආරම්භ වී සිරුරේ ගෙවි යන්නක් මෙන් දුටු වෙමි. උදරයේ ආසන්නයට ගෙවි යාම නිරීක්ෂණය කළත් උදරයේ ආසන්නයේදී සිරුරම ගෙවෙයි. ගෙවෙයිද දන්නේ කියා සිතුනි එවිටම පියවි තත්වයටපත් විය. භාවනා විදිරියට පවත්වා ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවායි පතමි. ආනාපාන සතිය. පරයන්කයට වාඩි වී විනාඩි 2-3ක් පමණ සියල්ල කෙටි සිසිල්ව කෙටිව ඇතුල්වන හුස්ම රැල්ල උණුසුම් දිගු වෙනස් වෙන දෙස පිටවනු නාසිකාග්‍රයට දැනේ. විනාඩි 5ක් පමණ හුස්ම නොදැනී ගොස් මුළු සිරුරට සිරුරටම හිත යොමු වේ. මූණේ සතුන් දඟලනවාක් මෙන් දැනේ. එදෙස බලා සිටියේදී දැඩිව නලියන බවක් දැනේ. අද දිනේ උදෑසන දාණයෙන් පසු එදිනදා වැඩ නිම වූ පසුව කිසිම අයෙකු සමග කතා නොකර නිහඬව සිටීමි. පරයන්කය තුල වෙනදාට වඩා සිතුවිලි ගලා එම වැඩි වැඩි වාක්‍යනේ තේරෙන්නේ නැහැ සාමිනහස. මම හිතන්නේ වැඩි නොවන බව නිරීක්ෂණය කෙලෙමි. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා. තෙරුවන් සරණයි. ඔය මේකේතර විස්තර පේන වෙලාව එන්න එන්න පටන් අර ගන්නවා ක්‍රමිකව හිමීට භාවනාවට බැසගත්තොත් ඒක පුදුම තොගයක් විස්තර පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒ නිස්සලංක ඉස්සලා අරමුණට බැහැගන්න එක ඉගෙන ගන්න ඕන. නිකන් වතුරකට බහින්න බෑ හැමතැනින්ම බැහැපු තොටෙන් බහින්න ඕන. නිතරම මිනිස්සු බැහැපු තොටෙන් බැස්සොත් ලේසි. ඒ වගේ නැවත නැවත යන්නේ තමන් ඇතුල් වෙන ප්‍රවිෂ්ඨ වෙන තොට හරියට තේරුම් අරගෙන එමීට බැසගත්තොත් දවසින් දවස ටික ටික ගැඹුරට යනවා. එන්නේ එන්නේ එන්නේ ගැඹුරට යනවා. ඒකටයි ඔය සූදානම් වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සෑහෙන කලක් සක්මන් භාවනාව කරගෙන ගියත් බාබදා පැමිණියොත් නැවත සිත එකඟ කරගෙන සක්මනෙහි යෙදීමින් පාදවල නොඑක් වේදනාවක් නැතිවිය. ඒ වේදනාවන් දිහා බැලීමෙන් වේදනාවක් නැතිවිය. නැවත කොපමණ සක්මනෙහි යෙදුණත් වේදනාවක් ඇතිවියේ නැත. ඊතා සැහැල්ලුවෙන් චිත්ත ඒකාග්‍රතාවෙන් සක්මන් භාවනාව කරගත හැක. ආනාපාන සති භාවනාවේදී මුලදී විවිධ සිතුවිලි පැමිණියත් පසුව චිත්ත ඒකාග්‍රතාවයේ ඇතිවි හුස්මෙහි සතර මහා ධාතු වල ලක්ෂණ ඇති වීමෙන් පසු නැවත ධාතු ලක්ෂණ දැනුනේ නැත. හුස්ම ඊතා සියුම් දැනී නොදැනී ගිය පසු කයට සිත තබා වරහන් ඇතුලේ කායගත සතිය ඇති කරගෙන කයේ ඇති සියලු කොටස් මෙනෙහි කිරීමෙන් පසුව කය තුල ඇති සෑම කොටසකම වේදනාවක් මතුවිය. සමහර වේදනාවන් පැය භාගයක් පමණ වේදනාගිනදී ඒ ඒ සෑම වේදනාවක් දිහා බැලීමෙන් පසු වේදනාවන් පහ වී යයි. කය තුල හිසේ සිට පාද දක්වා පහදා දීමට බැරි තරම් යම් දෙයක් ඇතිවේ. නමුත් කය තුල එම தත්ත්වය ඇතිවීමේදී එක අරමුණක ඉන්නට බැරි තරම් தත්ත්වයකි. වරහන් ඇතුලේ ඒ ධාතු ප්‍රකට වීමක්ද එය වේදනාවක් නොවේ. සෑහෙන කාලයක් භාවනා කිරීමෙන් පසුවයි මේ සියල්ල සිදු වූයේ. ඉන්පසුව වචනේ පැහැදිලි නෑ. ඇට සැකිල්ල විනාශ වී විනාශ වීම නැවත මුළු ශරීරයම කුහරයක් බවට පෙනෙන්නට විය. ඉන්පසුව වැලි ගොඩක් බවට පත් විය. සිතත් කයත් ඊතා සැහැල්ලු විය. ඉන්පසු කයේ කිසිම වේදනාවක් නැති විය. ස්වාමින් වහන්සේ මේ දිහා මේ දින දෙකේදීම නැවතත් වරහන් ඇතුලේ කයේ වේදනාවක් නොවන අමුතු ගතියක් කය තුල ඇතිවේ. එය ප්‍රකාශ කිරීමට අපහසුය. නමුත් සිත තුල සංඥා දාඩුවේ ස්වාමින් වහන්සේ මේට කළ හැකි පිළිතුරක් ලබා දෙනෙමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔය ලියලා තියෙන නිකන් අපහසුටපත් වෙලා වෙහෙස කර තත්ත්වකටපත් වෙලා තියෙන වගේ තමයි ලිව්ව කියනට අහගෙන ඉන්නේ. හැබැයි පේන්න තියෙන්නේ සතිය හැම තැනකම වගේ ගිහිලා තියෙනවා. නිසා සතිය වැඩි වෙන්න වැඩි වෙන්න වෙනතන දැක්ක වේදනා සහ දුක් පිළිබඳව තේරුමක් එනවා. දරා ගන්න නම් බැරි වෙන්නේ නැහැ කවදාකවත්. හැබැයි බලාපොරොත්තු වෙච්ච දෙයක් නන්නේ වෙ වෙන්නේ. එනිසා හොඳට බලන්න මේ පුරාවට සතිය තියෙනවා මේක හොඳ දෙයක්. ඒ බව වාර්තා කරන්න පරිසම් වෙන්නේ. එතකොට වාර්තාව සුබ පැත්තට වැටේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් මළුවේ ඇති රළු සුමුදු බව හා ඉරියව්ව වටහා ගනිමින් සක්මන් කරන විට පෙර දින රාත්‍රියේ හා අද උදෑසන සක්මන් කරමින් එක් පාදයක් ඔසවා ඉදිරියට ගෙන යන විට ඒ රත් වූ අභ්‍යන්තරයක් තුලින් යන්නාසේ දැනුනි. නමුත් පාදයේ පොළොව ස්පර්ශ කළ පසුයට ඝර්ෂණය හා සීතල බව දැනේ. ආනාපාන සති භාවනාව. පෙර දින මෙම භාවනාවේදී මාහට ආස්වාසේ ප්‍රකටව අවබෝධ වූයේ නැත. නමුත් දැන් මාහට ආස්වාසේ නාසිකාග්‍රවට දැනුණත් එම දැනීම ඊතා ඉක්මනින් චිත්‍ර ඒකාග්‍රතාවයෙන් මිදේ. එසේ වුවත් වෙන බාහිර සිතුවිලි මාහට බාධා කරන බව දැනුනේ නැහැ. මෙසේ භාවනාවේ සිටින විට එකවරම හිස පහළට කඩා හැලෙන්නක් මෙන් දැනි. මේ කීපවරක් වූ විටයට හේතුව නිදිමතද යන්න සෙවීමට මම සැලකිල්ලෙන් සිටියෙමි. නමුත් මෙම හිස කඩා වැටෙන හැඟීම ඇතිවන විටද එම ක්‍රියාව වූ පසුද ඒ එසේ වූ බව මම වටහා ගන්නවා. මේ මෙසේ වන්නේ කුමක් නිසාද යන්න තේරුම් ගැනීමට මට තවත් මම තවත් උත්සාහ ගනිමි. ඔය නැවත ඒ විදිහට ඉසකසා වැටලා වැටෙන්නේ අරමුණටද කය පිළිබඳ අවදීකටද කියලා බලන්න නැත්නම් හිත නන්නත්තර වෙනවද කියලා ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ මේ ලෙඩ ලෙඩ වැඩක්ද මේක නැත්නම් සෞඛ්‍ය සම්පන්න වැඩක්ද කියලා. ගැසිලා අපව වෙන්නේ මොන අරමුණටද කියලා පොඩ්ඩක් වාර්තා කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සෑම භාවනා වාරයකදීම යටිකයට සිහිය පවත්වාගෙන සිටීමේ කකුල් නැමෙන දිග හැරෙන විට අස්තිවලට සිහිය පැවැත්වීමේ සිතින් දෙන පණිවිඩයට අනුව ඉදිරියට යාම නැවතීම ආපසු හැරීම ඉදිරියට යාම සිදුවන බව සියුම් ලෙස නිරීක්ෂණය කළා. පඩි නැගීමේදී හා බැසීමේදී දනහිස් අස්තිවල ගැටීම හා එහි ශබ්දයේද වේදනාවක්ද දැනුණා. සිත බාහිර අරමුණ වලට ගියත් නැවත කමඨහන් අරමුණට සිත ඉක්මනින් ගත්තා. ප්‍රපංච ඇතිවීම ඉතා ධෛර්යයෙන් නවතා ගත්තා. පරියංක භාවනාව. තෙවන දිනේ උදෑසන පරියංක භාවනාව ඉතාම සතිමත්ව හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීමට හැකි වූ දිනයයි. පෙර දින වේදනා හා නිින්ද යාම දැනුනේ නැත. සියුම් වායු ධාරා ආස්වාසය හා ප්‍රාස්වාසය නිරීක්ෂණය කෙලිමි. නාසයේ යග වැදෙන ආස්වාසය ප්‍රාස්වාසයේ වායු ධාරාවන් වල සම උෂ්ණත්වයක් දැනුනි. තව දුරටත් උපදෙස් ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඒ කියන්නේ පිළිබඳව එච්චර විශේෂ කියන්න දෙයක් නැහැ මේ ඇති වෙච්ච ගැම්ම කඩා ගන්න නැතුව දිගට පවත් ගන්න සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න. එතකොට භාවනාවේ ක්‍රමික වර්ධනයක් වෙනවා. අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ වැඩසටහන සම්බන්ධ වෙන්නු ලබන්නේ ප්‍රථම වතාවටයි. සක්මන් භාවනාව. සක්මන් කිරීමට සිත අදිස්ථාන කොට ගත්ෙමි. ඒ අනුව වම සහ දකුණ ලෙස පියවර මාරු කරමින් ඉදිරියට පිය නැගුවෙමි. එවිට මාගේ යටිපතුල් වලට ලනුපැදුරේ සිනිදු බව සහ ගොරෝසු බව දැනුනි. එමෙන්ම එම දැනීම විලුඹ පෙදෙසට වඩා යටිපතුලේ අනෙක් ප්‍රදේශයට ඉතා හොඳින් වැටහුණි. එක් විටක රිලවුන්ගේ කෑ ගැසීමට මගේ සිත සිත අරමුණු විය. ක්ෂණයකින් ඒ බව අවබෝධ කරගත් මා නැවතත් සක්මන කෙරෙහි අවධානය යොමු කෙලිමි. එවිට මාගේ යටිපතුල් වලට නැවත ලනුපැදුරේ ගොරෝසු බවත් සිනිඳු බවත් වැටහුණි. පරියංක භාවනාව. සක්මන් භාවනාවෙන් ලබාගත් මානසික ඒකාග්‍රතාවයේ සේ රඳවාගෙනම පරියංක භාවනාවට වාඩි වුනිමි. එහිදී මුලින්ම ශරීරයේ ඉරියව්ව දෙස අවධානය යොමු කෙලිමි. ඉන්පසුව හුස්ම රැල්ල කෙරෙහි කෙමින් අවධානය යොමු කෙලිමි. මද වේලාවක් ගිය පසු ආස්වාසයේ සිසිල් බවද ප්‍රාස්වාසයේ උණුසුම් බවද වටහා ගත්ෙමි. ආස්වාසයේ ප්‍රස්වාසයේ වාර 15ක් පමණ ගත් විට කකුලේ වේදනාවක් දැනුණු අතර සිත එකවරම මේ වේදනාව කෙරෙහි ඇදී ගියේය. වේදනාව වඩාත් උස්සන්න වන විට මා ඉරියව්ව මාරු කළෙමි. ඉන්පසු මූල කර්මස්ථානයට නැවත පැමිණ ආස්වාසේ සිසිල් බව හා ප්‍රස්වාසේ උණුසුම් බව වටහා ගනිමින් ඒ කෙරෙහිම සිත යොමු කෙලිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. භාවනාවේ தත්ත්වේ කොහොතත් වාර්තාව හොඳ ලස්සනට ආධුනිකයෙක් වශයෙන් ලියලා තිනවා. හැම කෙනාම අන්නේ වගේ රචනා ශිල්පේ ඉදිරිපත් කිරීම හරියට කරනවා නම් භාවනාවත් නිරවුල්, අහගෙන ඉන්න එකටත් නිරවුල්, ලියන එකටත් නිරවුල්. මේ ශාරීරික ඉදිරිපත් කිරීමෙන්ම පේනවා නිර්වුල් භාවයක්. ඉතින් ඒක මේ ශාසනේ තියෙන එකක්. ඒ තියේදී අවුල් කරගන්න එපා. රචනයක් ලියන හැටි, කමඨාන් වාතාව ලියන හැටි හරියට කරනවා නම් හරි පිරිසිදුයි. ඒක නිසා මේක ලියන එකනට පැහැදිලි ඇති දැයිති ඉදිරියට යනවා කිය. එහෙම තමයි වෙන්නේත් එහෙමයි. ඒ වාර්තා ලියන වාර්තා අන්තර්ගතේ නෙමෙයි ඉදිරිපත් කරන ක්‍රමයෙන්ම පේනවා. ක්‍රමයේ අල්ලගෙන තියෙනවා කියලා. ඒක හැම කෙනාම මේ වගේ ආදර්ශයක් ගන්න කියලා මතක් කරනවා. දැන් අපි මම හිතන්නේ විනාඩි 10ක් 15ක් වැඩිපුරත් අරගෙන තියෙනවා. අපිට තියෙනවා තව බෑගුත් විනාඩි 40ක් සමා වෙන්න. තව තියෙනවා අපිට විනාඩි 40ක් විතර කාලයක් සක්මන් සඳහා. අපි තුනට gediya ගන්නවා. ඊට පස්සේ නැවත එකතු වෙනවා. පරියංග භාවනාව. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.